හොඳයි. ලක්මිනි මහත්මිය දන් සරණයි ස්වාමීන් වහන්ස මට දැනගන්නවා කෙටියෙන් අහන්නම් අර අනුර මනතුංග මහතා මුලින්ම අහුව ප්‍රශ්නෙම තමයි එතෙන්දී අර ඒ වගේ අර ස්ථාන වලට යනකොට එතුමා මුලින් කිව්වා අර මේ මත්පැන් වලට මේ කියන්නේ මුදල් එකතු කරලා සාද පවත්වනකොට ඊට මත්පැන් වලටත් ඒක වැය වෙන නිසා එහෙම වැලකී ඉන්නවා කියලා දැන් සමහරක් වෙලාවට ස්වාමීන් වහන්සේ මේ දැන් ওই කාර්යාලවල අර OBT කියලා outbound training වගේ තියෙන වෙලාවල් වල කණ්ඩායම් වශයෙන් යනකොට ඒතර අනිවාර්යෙන් සහභාගී වෙන්න වෙන වෙලාවල් වෙනවා. ඒතර ඒගොල්ලන් ඒ වගේ දේවල් වෙදී මුදල් එකතු කරනවා. ඒතර අපි මුදල් දෙන්නේ ඒ ගමනට යන්න තියෙන හින්දා කියලා අපි හිතුවොත් දැන් ඒගොල්ලෝ ඒකෙන් කොටසක් කරගෙන ඒ බඳු තැන්වලදී ඔව් ඒ බඳු තැන් තමයි අපිට අර අපි මුලිනුත් කිය අපිට මග හරින්න බැරි තැන් දැන් ආයතනික වශයෙන් ආයතනයේ යම්කිසි නීතියක් නොඋනත් රීතියක් හැටියට කවුරුත් අනුගත වෙන්න ඕන කාරණේදී ඒ බඳු තැන්වලදී ඒ ගන්න මුදලින් ඒගොල්ලෝ මත්පැන් ගේනවද වෙන අපරාධයක් කරනවද කියන එක අපිට වළක්වන්න පුළුවන් කාරණයක් නෙවෙයි එතනදී මේ මේ මේ දෙන මුදලින් එහෙම දෙයක් නොවේවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන දෙනවා හැරෙන්නේ එහාට අපේ පාලනයෙන් තොරයි මේක. ඊළඟට අපිට ඕන නම් ඉතින් එතන සමාජිකයෙක් හැටියට අපිට යෝජනා කරන්න පුළුවන් අපි එහෙම දේවල් වලට යොමු කරන්නේ නැතුව මේ මේ විදිහෙන් කටයුතු කරමු කියලා අපිට සුහදශීලීව ඕන යෝජනා කරන්න පුළුවන්. ඊළඟට උපායශීලීව අපිට ඕන යොමු කරන්න පුළුවන් ඒ වගේ අවස්ථා උද්ගත නොවි යම්කිසි ධාර්ම ධාර්මික විදිහකට කටයුතු ගන්න. ඉතින් අන්න එහෙම උපායශීලී වෙනවා ඇරෙන්න. ඒ වගේ තැන්වලදී ඉතින් ඊට එහා අපිට දේවල් පාලනය කරන්න පහසු නැහැ. එහෙයි. මොකද එහෙම තැන්වලදී අර අපි විතරක් එහෙම කියන සමහරකට කොම් වෙන්න බලනවා. කොම් වෙනවා විතරක් නෙමෙයි. ඉතින් දැන් ආයතනික වශයෙන් ඒවැ ලොකු අර්බුද මතුවෙනවනේ. එහෙයි. ඉතින් ඒ නිසා මේ ඒ බඳු තැන්වලදී ඉතින් අපිට කරන්න පුළුවන් වෙන්නේ ඍජුවම අපි මත්පැන් ආදිය ගන්න වියදම් කරන්නේ නැතුව අනිත් අයට අපි වාචික වශයෙන් ඒවට අනුබල දෙන්නේ නැතිව පුළුවන් තරම් ඒ බඳු අවස්ථා වළක්වන්නට උත්සාහ කරනවා ඇරෙන්න අපිට ඒ බඳු තැන්වලදී අර මුදලක් දීම කියන එක සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කමක් නැහැ. සාවනාසි එතෙන්දී අපි අර ඒකට හිත යොමු කරේ නැතනම් අපි මම මේකට සහභාගී වුණා මුදල් දුන්නා කියලා හිතන්නේ නැතුව මම මේ ගමන එන්නයි මුදල් දුන්නේ කියලා අපි එහෙම හිතුවොත් ඔව් මෙහෙමයි දැන් අපිට ඔතනදී තින් හිත රවට්ට ගන්නවා කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ අපි තේරුම් ගන්න ඕනේ මේකෙන් මේ මේ දේවලුත් කෙරෙන්න පුළුවන් ඉතින් හැබැයි අපි ඒක නිකන් මනසින් භුක්ති විඳ විඳ තැවෙන්නේ නැතුව ඉතින් ඒක මගේ පරිපාලනයෙන් ඈත තියෙන කාරණයක් ඉතින් තමන් ඒක ගැන දැනුවත් නම් තමන්ට පොඩි ප්‍රයත්නයක් දරන්න පුළුවන් ඒ බඳු තැන් වළක්වන්න දැන් තමනුත් ඒක සමාජිකයෙක් හැටියට අපටත් පුළුවන් යම් යම් දේවල් යෝජනා කරන්න. ඉතින් අන්න ඒ බඳු තැන් අපි ප්‍රයෝජනෙට ගන්නව ඇරෙන්න නෑ ඉතින් මට ඒක අදාළ නෑනේ මම දුන්නේ ඒකට නෙමෙයිනේ කියලා අර හිත රවට්ට ගන්න විදිහේ කටයුතු එච්චර යෝග්‍ය නැහැ. අපි දන්නවනේ මේකෙන් මෙහෙම දේවල් වෙන්න පුළුවන් කියලා. ඉතින් අර අපි ඒ ගැන අවදිමත් වුණන් පස්සේ අපිට අර සිද්ධ වෙන විනාශය යම් ප්‍රමාණයකින් හරි අවම කරන්න පුළුවන්. එහෙම නැති වුණොත් අපි නිකන් හිත රවට්ටගෙන පැත්තකටලා නිකන් ඉන්න එක විතරයි වෙන්නේ එතකොට. එතකොට අපිට කියන්න බලන්න දැන් අපි දුන්න මුදල් වලින් ඒ දැන් ආහාර ඒ වගේ දේවල් ගන්න එහෙම බොණ්ඩ අවශ්‍ය එහෙම එහෙම අපිට යෝජනා කරන්න පුළුවන්. යෝජනා කරන්න පුළුවන්. ඔව් සහ එහෙම නැත්නම් අපිට පුළුවන් උපායශීලීව එන මගේ මගේ මුදලෙන් මං තව ටිකක් වැඩිපුර දාලා හරි මම මෙන්න මේ දේ අරන් දෙන්නම්. එතකොට දැන් ඒකට අත්‍යවශ්‍ය දෙයක් තමන් බාර ගන්නවා. එහෙනම් මම මුදල් වෙනුවට මේ දේ අරගෙන දෙන්න. එතකොට ඒකට ඉතින් පොඩි මුදලක් වැඩිපුර යන්නත් පුළුවන්. ඉතින් කරන්න දෙයක් නැහැ. ඒක දරාගෙන එහෙම නැත්නම් අපි දෙන්න තුන් දෙනා එකතු වෙලා මේක කරලා දෙන්න. ඉතින් අන්න එහෙම අපට උපායශීලී වෙන්න පුළුවන්. හොඳයි.